මේ ධර්මකාරණා දෙක පුංචියට තිබුණට නිවන් දකින්නට අත්‍යවශ්‍යම කාරණා දෙකක්. එකක් තමයි හොඳ කලාව. අනිත් එක තමයි සන්තුෂ්තිය. පින්නතුනේ හොඳ කලාව කියන දේ අත්‍යවශ්‍ය දෙයක් බෞද්ධයන්ට. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනාව ඊළඟට ආනාපාන සති දේශනා තවත් සූත්‍රාන්ත පිටකයේ තියෙන භාවනා සම්බන්ධව දේශනාවන් දේශනා කරන වෙලාවේ පූර්වක්‍ෘතිය දේශනා කරනවා ඒ පූර්වක්‍ෘතිය තමයි අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා සතිපට්ඨානෙ දුන්වහන්සේ වදාළේ දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන් හැබැයි මේ වැඩේ කරගන්න කොහෙටද යන්න ඕන එක්ක අරණයකට යන්න ඕන නැත්තම් වෘක්ෂ මූලයකට විවේක ස්ථානයකට යන්න ඕන නැත්තම් ශුන්‍යාකාරයක් තමන්ගේ ගෙදර හරි විවේක ස්ථානයක් හදාගන්න ඕන. මේක මේ විවේකයේ නැත්තම් පින්නතුනි අපට යථාර්ථය දකින්න බෑ. දැන් ඉස්සර මහාන වෙනවට ඔය තරණි පොත්වල තියෙන අටුවාවල එහෙම මහාන වෙන්න යනවට කියන්නේ විවේක ගන්න යනවා කියන. දැන් අද මහාන වෙලා ඉන්නවා කියන්නේ ඔව් අද කාලානුරූපය ස්වාමීන් වහන්සේලා බොහොම කාර්ය බහුලයි. නමුත් Taman දක්ෂ වෙන්නට ඕන තමන්ගේ විවේකී හදාගන්න. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මෙන්න මේ විවේකය පුරුදු කරන්නට ඕන. නැත්තම් අපිට කවදාවත් යථාර්ථය දකින්න බෑ. දැන් බලන්න විවේක තුනක් තියෙනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. කාය විවේකය කියන්නේ මොකද්ද? දැන් මේ අම්මලාට දැන් මේ ලැබෙන ලොකු අවස්ථාවක්. ඒක දුකක් හැටියටයි ගන්නෙ. ඉතින් වයෝවෘද්ධ වෙනකොට තින් ගෙදර ගෙවල් වල සමහරවල් තනියෙන් ඉන්න හේමත් වෙනව නේද? ඒක හොඳ chance එකක්. ඒ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. දැන් ගෙදර තනියෙන් ඉන්න ලැබෙනවා නම් තනියෙන් ටිකක් සක්මන් කරනවා. තනෙන් පොතක් පතක් බලනවා. තනෙන් වත්තට ගිහලා පොඩ්ඩක් විඳිනවා. මෙන්න මේ තනිකම විඳින්න ඕන. මේකට පින්නතුනේ පුරුදු වුණාට පස්සේ මේක පුදුමාකාර සැපයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ අර එකාංගක් තියෙන කඳ වෙනා වගේ ඉන්න කියලා. ඝන සංගනිකාවෙන් අයින් වෙලා මෙන්න මේ හොඩ කලාව අනිවාර්යෙන්ම අපි පුරුදු කරන්න ඕන යථාර්ථය දකින්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ ওই දේශනා කියවනකොට අපේ හිතරට පින්නතුන චිත්‍රයක් නැමිලා පේනවා. උන්වහන්සේලා කමතහන් ලබාගෙන ඈත වනයේට ගිහිල්ලා භාවනා කරනවා. ඕක තමයි භාවනකම. එහෙමනම් මේ පින්නතුල්ලා ජීයන් හැටියට Tamanට ලැබෙන අවස්ථාවේ මේ කාය විවේකී ඇති කරගන්න ඕන. දැන් මේක දුකක් හැටියට හිතන්න එපා. අනේ මට මේ තනියෙන් ඉඳලා එපා වෙලා තියෙන මේක මහා කරුණයක් කියලා සමහරව හිතන්න. නමුත් පින්නතුනි මරණයට සෝදානම් වෙන කෙනෙකුට ඕක තරම් වටිනා දෙයක් නැහැ. ඒක ලැබිච්ච හොඳ අවස්ථාවක්. කාය විවේකය. තනියෙන් හොඳ කලාවෙ ඉන්න පුරුදු වෙන්න ඕන. ඊළඟට චිත්ත විවේකය. ටිකක් භාවනා කරලා ওই මෛත්‍රී භාවනාව, අසුබ සංඥාව, බුද්ධානුස්සතිය, ආනාපාන සතිය මේ වගේ කර්මස්ථාන දිනු කරමින් චිත්ත චිත්ත විසුද්ධියත් ඇති කර ගන්න ඕනේ. ඒකට කියනවා චිත්ත විවේකය කියලා. ඔය කාමච්ඡන්දාදී නිවරණ යටපත් කරන්ද චිත්තූපසමේප සමාධියප ඒකනේ බුදුරජාණන් වහන්සේ තථාගත ධර්මයට මේ විශේෂයෙන් සමාධිය කියන්නේ නැත්නම් අබුද්ධෝපාද කාලවල සමාධියක් තිබුණානේ. සමාධියක් නැතුව යථාර්ථය දකින්න බෑ. සමාධින් වික්කවේ භාවේත සමාහිත යථාභූතම් පජානාති. මහන්නේ සමාධිය දියුණු කරන්ඩ සමාධිය දිනු කිරීම තුළින් තමයි යථාර්ථය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් මෙන්න මේ චිත්ත විවේකයක් ඇඟට නොදැන ටික ටික පුරුදු කරන්න ඕන. ඊළඟට උපදි විවේකය. උපදි විවේකය කියලා කියන්නේ ඒක නිවනට කියන නමක් උපදි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නිවන හැඳින්වෙච්ච විවේකයක් හැටියට. පුදුමාකාර විවේකයක් නිවන කියන්නේ. ඉතින් එහෙමනම් ඒ ක්‍රමානුකූලව අර ඕලාරික පැත්තේ ඉඳලා සියුම් සියුම් විදිහට මේ විවේකය උඩට එන එක තමයි මේ කරන්නේ. එහෙමනම් පින්නතොනේ මෙන්න මේ හොද කලාව තමයි උතුම්ම සැපය. ඒක පුරුදු කරන්න ඕනේ. ඒක පුරුදු කරන්නේ නැතුව මොන භාවනාවක්වත් සාර්ථක කරන්න බෑ. එහෙමනම් අද ඒකයි අපි පින්නසොල්ලට මේ ස්ථානේ වුණත් මේ සිල් සමාදන් වෙලා මේ කතා කරන්න එපා කියලා කියන්නේ මේ දහස් ගාණක් හිටියත් තමන්ගේ වැරදි කරගෙන තමන්ගේ හිත දිහා බලාගෙන තමන් ඉන්නවා නම් මේක ශුන්‍යාගාරයක්. ඒ කාටවත් කාගෙන්වත් කරදරයක් නැහැ. එහෙමනම් ඔන්න ඉතාම වටිනා දෙයක් මේක අපි ටික ටික කොහොම හරි පුරුදු කරන්න ඕනේ මොකද්ද හොද කලාව ඒක නිවන් දකින්න ඕන දෙයක් ඊළඟ එක තමයි පින්නතොනේ සන්තුට්ඨිය ඒ කියන්නේ මොකද්ද ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න ඕන. දැන් පින්නතුනේ එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අද දක්වාම ස්වාමීන් වහන්සේ නමක් සාමණේරයන් වහන්සේ නමක් උපසම්පදා කරපුවාම උපසම්පදා කරන්න දැන් අද ක්‍රමයට නම් තුන් නම තුනම උපසම්පදා කරනවා. උපසම්පදා කරලා උපසම්පදා මාලකෙන් එළියට එවන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේලා ඔක්කොම එක පැත්තක උන්වහන්සේලා ඉන්න ඕන. එවන් නැත්තේ ඇයි උපසම්පදාව පිළිතරල නැතුවට නෙවෙයි. එහෙම එවන් නැත්තේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඒ නවක උපසම්පදා භික්ෂුන් වහන්සේලාට අවවාදයක් තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අද වෙනකම් එක කළා. ඒ අවවාදය කරන්නේ නැතුව වික්ෂුන් වහන්සේලා එළියට දාන්න බෑ. ඒ අවවාදය මොකක්ද? ඒ අවවාදය තමයි ලැබිච්ච සිවුරකින් <laughs> ලැබිච්ච සිවුරකින් සතුට වෙන්න ඕනේ මේ මහානකමේ. ඔන්න පළවෙනි අවවාදය. දෙවෙනි අවවාදය ලැබිච්ච පින්නපාතයේකින් සතුට වෙන්න ඕනේ. තුන්වෙනි අවවාදයේ ලැබිච්ච ගිලන් සේනාසනයකින් සතුට වෙන්න ඕනේ. ලැබිච්ච බෙහෙත් ඒ ගිලන් පසවලින් සතුට වෙන්න ඕනේ. එතකොට බලන්න මේ උපසම්පදා කරලා දෙන එකම අවවාදය උත්තරයි. ලැබෙන සිව්පසයෙන් සතුට වෙන්නේ නැති භික්ෂුවට කවදාකවත් මහානකම කරගන්න බෑ. ඇයි දැන් සිවුරු හම්බුණා මේවා අඳින්නද මේවා මේ කියලා ඔන්න හැමදාම නරඳුරුව ඊළඟට පින්නතොල දැන් පින්න පාතේ දානේ හම්බුණා මේ වළඳලා භාවනා කරන්න පුළුවන්ද කියලා හිතන බිස්සුවට මහානකම සාර්ථක නැහැ. ලැබෙන සේනාසනේ මේකේ ඉන්න බෑ මෙතන හෝ හපුට මේවා මේ එහෙම හිතනවා නම් මහානකම සාර්ථක වෙන්නේ නැහැ. ඊළඟට ලැබෙන බෙහෙත් හේත් වලින් සතුට වෙන්න ඕනේ. ඉතින් ඔය අවවාදේ මේ බුද්ධ ශාසනයේ උපසම්පදා වෙන සියලුම විසුන් වහන්සේලාට පළවෙනි දවසේම ලැබෙනවා. ඒකට තමයි අවවාදය කියලා කියන්නේ. ඒ අවවාදේ කොයි නිකායේ වුණත් දෙනවා. ඒක නිකා ભેදයක් නෑ බුද්ධ නියමය. ඊළඟට බලන්න මේ සන්තුෂ්ත්‍ය කොච්චර වැදගත්ද කියලා දැන් ඕක පුදුම අවස්ථාවක් නේ. ඊළඟට මේ සන්තොත්තියේ තියෙන වටිනාකම බලන්ද මහා ආර්යවංශ දේශනාව කියලා කියන්නේ මේ අග්‍රගණ්‍ය දේශනාවක්. අදටත් රුවන්වැලි මහා සෑය වැනි තැන්වල ඔය ආර්යවංශ දේශනාව සිද්ධ වෙනවා. ඉස්සර කොග්ගලාරණ්‍ය කියලා මමත් එක වාරයක් එක කොටසක් දේශනා කරා. ගොඩාක් ඉස්සර. මොකද්ද මේ ආර්යවංශ සූත්‍රයේ තියෙන්නේ? ලැබිච්ච සිවුරකින් සතුට වෙන විදිය. ලැබිච්ච පින්ඳ පාපයකින් සතුට වෙන විදිය. ලැබිච්ච සේනාසනයකින් සතුට වෙන විදිය අවසානක නම් භාවනා රාමතා කියලා වෙන කොටසක්. එතකොට පින්නතුනේ ඔය ආර්යවංශ දේශනාව ඉස්සර අනුරාධපුරයේ කෙරෙනකොට සිතුල් පවුවේ ඉඳලා යනවලු මහරහතන් වහන්සේලා පවා පාගමනේ. මේක අහන්න. ඇසි නිකන් බලපුවාම තියෙන්නේ මේ සන්තුෂ්තිය ගැන. එහෙමනම් මහානකම සාර්ථක කරගන්න කවදාවත් බෑ කියනවා සන්තුෂ්තියක් නැති භික්ෂුවකට. ලැබිච්ච දෙයකින් සතුට වෙන්නේ නැති කෙනෙකුට. ඒ වගේම තමයි ගිහි උපාසක උපාසිකාවන්ට ලැබිච්ච දෙයකින් සතුට වෙන්න බැරි නම් පින්නතොලේ කවදාවත් සැනසෙල්ලක් නැහැ. දැන් මේ ලාංකීය බෞද්ධයෝ මේක හොඳට හිතට ගන්න ඕන. පින්නතොලේ අපි හැම දෙයක්ම කරේ සතුටින් ඉන්නනේ. මේ ජීවිතේ ඉගෙන ගත්තේ රසා කරේ කසාද බැන්දේ ළමයි හැදුවේ ගෙවල් හැදුවේ සතුටෙන් සැනසෙල්ල ඉන්නනේ. නමුත් අපේ අයට සතුටක් තියනවාද? සතුටක් නැහැ. ඇයි ලැබිච්ච දෙයකින් සතුට වෙන්න ගන්න. ඇත්තටම අපේ තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි අපේ මේ කෙටි කාලේ අපි සැලසුම් කරගන්න ගන්න ප්‍රශ්නේ. දැන් බලන්න බ්‍රහ්ම ලෝක ගත්තම කල්ප ගණන්. කල්ප 84000 කාලස තියෙන තැනුත් තියෙනවා දැන්ටත් දැන් එහෙම බලාගෙන එනකොට දිව්‍ය ලෝක චාතු මහරජගේ දක්වාම ඇවිල්ලා අපි ගාවට ආපුහම අවුරුදු 100යි. ඒ කියන්නේ දවස් 30000යි. ඉතින් දෙයියනේ මේ දවස් 30000 සැලසුම් කරගන්න බැහැ. සැලසුම් කරගත්තොත් පින්නතොත් මේක සාර්ථකයි. එහෙම නැතුව මේකත් එනේන විදිහට ඔහේ නටනට හිටියොත් අනිවාර්යෙන්ම අපට සනසිල්ලක් නැහැ සතුටක් නැහැ. මේ සන්තුට්ඨිය කියන එක හරි වටිනවා ලැබිච්ච දෙයකින් සතුටු වීම. දැන් බලන්න අපේ සාමාන්‍යයෙන් අපේ රටවල් වල මිනිස්සු පංචකාමේවත් හරියට විඳින්න දන්නේ නැහැ. මම මේ කියන්නේ පංචකාම විඳින්න කියලා නෙවෙයි. පංචකාම කියන්නේ ප්‍රමාදයනේ. ගෝචර භූමිය තමයි සතර සතිපට්ඨාන, අගෝචර භූමිය තමයි පංචකාමය. නමුත් ජීව හැටියට වැත්ත විඳින්නේ පංචකාමයේනේ. පංචකාමයේවත් අපි විඳින්න දන්නේ නැහැ. සැලසුම් කරන්න දන්නේ ජීවිතේ. ඉතින් හැමදාම මොකක් හරි කන්දක් බරක් ඔළුවේ තියාගෙන අපි ජීවත් වෙන්නේ. පින්නතොනේ මම මේ කතාව කියලත් ඇති මම ওই ධර්ම ප්‍රචාර කටයුත්තකට ඇමරිකාවේ ඒ වැඩම කරලා ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ නමක් එක්ක මාවේ ස්වාමීන් වහන්සේ ළඟ තියෙන නගරයට එක්කන් ගියා. එක්කන් යනකොට පන්සලේ ඉඳලා මීටර 50ක් විතර වාහනේ ගිහිල්ලා උන්වහන්සේ වාහනේ නතර කළා. වාහනේ නතර කළා මට කිව්වා පඤ්ඤාසිරි හාමුදුරන් අර බලන්න අර ගෙදර කියලා ගියක් පෙන්නවා. ලස්සන ගියා. අර තනකොළ වවලා ඩොලමයිට් ගල් කැට ගල් දාලා ඉතින් බොහොම හොඳ ගියක්. ඒ ගෙදර බඩු ඔක්කොම එළියට දාලා. මේ හාමුදුරු මට කිව්වා මේකේ ජීවත් වෙන්න සුදු පවුලක්. මේගොල්ලෝ මේ පන්සල හදපු කාලේ ඉඳලා මට උදව් කරපු එකම පිරිස. මොකද දන්නේ මේ බඩු ඔක්කොම එළියට දාලා. ඉතින් ගෙදරට මේ හාමුදුරු ගියා. මමත් උන්වහන්සේගේ පිටිපස්සෙන් වැඩම කළා. බෙල්ලක ගෙවුවහම සුදු මහත්තයෙකු නෝනා කෙනෙකු අවුරුදු 60ක විතර දෙන්නේ කෙල්ලට ආවා. hina වෙලා ඉතින් ආවා මේ හාමුදුරුව මොකද මේ බඩු ඔක්කොම එළියට දාලා. ඊට පස්සේ මේ දෙන්නා කිව්වා අපි මේ ගේ විකුණුවා. ඒ වෙලාවේ දැන් මේ ස්වාමීන් වහන්සේ මේක ටිකක් අප්සෙට් ගියා. දැන් මේ ගේ අපේ දානවල හැටිනේ අරගොල්ලන්ට අයිතිකාරයන්ට ගාණක්වත් නැහැ. මට තේරුණා අර ස්වාමීන් වහන්සේ ටිකක් මේ වුණා. ඒ වෙලාවේ සුදු මහත්තයා අර ස්වාමීන් වහන්සේක පිට පොඩ්ඩක් අතගාලා ඉතින් හිනාලට කතා කරා. මේ ස්වාමීන් වහන්සේ ඇහුවා දැන් මේකේ විකුණලා කොහෙන්ද ගියක් ගත්තේ කියලා. ඊට පස්සේ සුදු නෝනා කිව්වා මම මේ කියන්නේ මේ ටික ඔයත්න්ට කරන්න කියලා නෙවෙයි. මේකේ තියෙනවා හරි පුදුම හරයක්. මේ සුදු නෝනක්ව අපි ගියන් ගත්තේ නෑ අපි කැරවන් එකක් ගත්තා කියලා. ඉතින් දැන් අර ගේ ඇතුළට ගිහලා දිග කැමරාවකුත් කරන් ආවා. මෙයා දැන් මේ විනෝදෙන් ඉන්න දැන් මේගොල්ලෝ. මොකද ළමයි දැන් එන්නේ නැහැ. ඊට පස්සේ හාමුදුරුවෝ දැන් සල්ලි තියෙනවනේ එන්ජොයි කරන්න. ඒතර මේ සුදු නෝන කියන සල්ලි කියන ඒවා ඉවර වෙනවා. ඉවර වෙනකොට අපි සැලසුම් කරලා තියෙනවා හෝල්මාර්ක් එහි තියෙනවා සුපර් මාකට් ඒ වගේ වැඩට යන්න මේ දෙන්න සාකච්ඡා කරලා දෙන සල්ලි නැති වෙනකොට ඉතින් ඔය කතාන්දරය මම ඉතින් අහගෙන ඉඳලා සාන්ත මට පැහැදිලි කරලා දුන්නා. ඉතින් මම පන්සලට ඇවිල්ලා කල්පනා කළා කොච්චර ධර්මයක් එතන තියෙනවද? දැන් බලන්න අපේ අම්මලාට අපේ අම්මලා කියන්නේම මහා ජදර රැක ගන්න ඕනේ. නේද? දැන් අම්මලා කියන අපේ අම්මා උනත් කියනවා. මරණේ හරි තියන්න තියෙන එතරම්නි කියලා කියන්නේ නැහැ. එතකොට බලන්න පින්නතුනේ ඒ ඇත්තන්ට එහෙම එකක් නැහැ. ඉතින් එතන කොච්චර ධර්මයක් තියෙනවද කියලා බලන්න. ඒක එහෙමනම් අපි හැමදාම ඉන්නේ පින්නතට අර මොකක් හරි බරක් ඔළුවේ දරාගෙන. එහෙම ඉන්න අවශ්‍ය නැහැ. මොකද අර කාතුම් මහරජික වගේ දිව්‍ය වර්ෂ 500ක්වත් ජීවත් වෙනවා නම් අවුරුදු 90 ලක්ෂයක් එහෙම නැහැනේ. මනුස්ස වර්ෂ වලින් ජීවත් වෙන්නේ අවුරුදු 100කටත් අඩු වෙනවා. අවුරුදු 80ක් 90ක් විතරනේ ඉපරිම. එහෙමනම් මෙන්න මේ ජීවත් වෙන කැටි කාලය තුළ ලැබෙන දේකින් සතුට වෙන්න. ඒක පුදුම වටිනා දෙයක්. පුදුම ඥානගෝචර වැඩක්. ඒ ඒ මොහොතේ ලැබෙන දේෙන් සතුට වෙනවා. ඉතින් සතුට වෙන්නේ මේ ඔක්කොම කරන්නේ එහෙමනම් මෙන්න මේ කියන සතුට මහානකම කරගන්න මේ අත්ංගේ ප්‍රතිපත්ති මාර්ගය දිනු කරගන්න අත්‍යවශ්‍ය දෙයක්. හැමදාම අසන්තුෂ්ටියෙන් නම් ඉන්නේ යාට නිවන් දකින්න අමාරුයි කියනවා. දැන් ආර්ය වංශ දේශනාවෙන් පැහැදිලි වෙනවා. උපසම්පදා භික්ෂුවට බුදුරජාණන් වහන්සේ කරන අවවාදයෙන් පැහැදිලි වෙනවා. මේ සන්තුෂ්තිය කියලා කියන්නේ හරීම වටින දෙයක්. පින්නතුනේ නිකන් ඈලි මෑලිව අනේ අපොයි කියාගෙන එහෙම කවදාවත් නිවන් දකින්න බෑ. හිත මලක් වගේ තියාගෙන තමයි මේ නිවන් දකින මේ වැඩ පිළිවෙලේ අපි යන්න ඕනේ. ඒකනේ දැන් ඔය හිත ගැන හිතන දැන් අසාන්තා දැන් බලන අර පොත් නිශ්චල විලෝ නොය පොත්වල උන්වහන්සේ පින්තූර දාලා තියෙනවා. පුදුම විදිහට hina වෙලා සතුටින් ඉන්නවා. ඒ සැහැල්ලුව නැත්තම් අපිට මේක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් සම්තුත්තිය කියන එක අපි හදාගන්න ඕනේ. දැන් බලන්න ජීවත් වෙන්න කෙටි කාලය තුළ යමක් සැලසුම් කරන්නේ නැති වුණාම දැන් සමහර මිනිස්සු මුළු ජීවිත කාලෙම ගේ හදනවා. ගේ හදලා පින්නතුනේ වැඩ නිමා නොවිච්ච ගෙදරනි මලමිනිය තියන්නේ යාචි. එහෙම මිනිස්සු නැද්ද? අපේ ගම් වල එහෙම ඉන්නව මම දැකලා තියෙනවා. හැමදාම තින්ගේ ටික ටික හදනවා. අන්තිමට උරුහව්වත් නැති ගෙදරක තමයි මලමිනිය පවා කියන්නේ. ඉතින් බලන්න. ඒ කියන්නේ සැලසුම් කරගන්න ඕන ජීවිතේ. එහෙම සැලසුම් කරගත්තේ නැත්නම් ඇත්තටම හරි අපරාධයක් මේ ජීවිතේ. එහෙමනම් පින්නතුනේ මේ කරුණ දෙක නිකන් ලෞකිකයි වගේ දෙවෙනි කාරණේ පෙවුනට මේක ලෝකෝත්තර කාරණයක් සන්තුෂ්තිය. ලැබිච්ච දෙයකින් සතුටු වීම ඉතාම අවශ්‍ය දෙයක් අපට. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ කාරණා දෙක අවසාන වශයෙන් අපි මේ මතක් කළේ මේ හොද කලාව. දැන් මේ වයෝවෘ ධම්මලා ගොඩක් ඉන්නේ හොද කලාව හොඳට ලැබෙනවා. ඒ ලැබෙන අවස්ථාව මේක පෙර පිලකට ලැබිච්ච අවස්ථාවක් කියලා එක බාර ගන්න හොද කලාව. ඊළඟට පින්නතුනි ලැබෙන දේකින් සතුටු වෙන්න. ඒක නිවන් දකින්න බොහෝම උපකාරක ධර්මයක්. ඒ නිසා හැම දිනාටම මේ ධර්ම කාරණාවන් ජීවිතය තුළට ඒකාන්තයෙන්ම සම්බන්ධ කර ගන්නට ශක්තිය බලය ලැබීමා වැඩිවීමා කියලා මම ප්‍රාර්ථනා කරනවා.